වටිනා අර්ථයකින් යුක්ත ධර්මයක් තමයි දේශනා කළේ සත්‍ය අවබෝධ කළ උත්තමයන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කළ ධර්මය ඒකාන්ත වශයෙන්ම සත්‍ය ධර්මයක් බව සියලුම ලෝකවාසී සෑම කෙනෙක්ම ලොහොත් මුදුනෙන් පිළිගන්නවා. සත්‍ය සොයාගෙන යන පෝෂාත්‍යයන් වහන්සේලා දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාන මාර පරාජය කොට ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබනකොට ලෝකේ සියන සියලුම ධර්මයන් සත්‍ය හතරකට නම්වමින් ආර්ය සත්‍ය අවබෝධයෙන් ਸਰවඥතා ඥානීය පරිවාර කොට සියලු ඥානයන්ගෙන් සමන්නාගතව සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මහෝත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙලයි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ. එවැනි උත්තමයන් වහන්සේ නමක් දේශනා කළ ධර්මය ඊ타මත්ම සත්‍යවාදී ධර්මයක් බව කවුරුත් පිළිගන්නේ නිසයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය ඊ타ත්ම වටිනා අර්ථයක් ගෙන දෙන අර්ථයක් බවට පත් වෙන්නේ සත්‍ය වශයෙන්ම මෙලව ජීවිතයක් සාර්ථක බවට පත් කර ගන්නටත් පරලොව ජීවිතයක් සාර්ථක බවට පත් කර ගන්නටත් පරමාර්ථ ධර්මයන් සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙන වටිනා අර්ථයක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පවතිනවා එනිසා සෑම මොහොතක් පාසාම අපට උපනිශ්‍රේ වෙනවා සසර ගමනේදී මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හැර අන් සරණක් පිහිටක් අපට මේ නිවන් අවබෝධ කර ගැනීමට වෙන ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මය නිවන් අවබෝධ කර ගැනීම පිණිසත් සසර ගමන සුවසේ පාරමී ගුණ දියුණු කර ගැනීම පිණිසත් උපකාර වෙන ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් එවැනි ධර්මයක් යම් අවස්ථාවක අපි ශ්‍රවණය කරනවා නම් ඒක ඊ타ත්ම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක ධර්මයේම සඳහන් වෙනවා. ඒ ධර්මයේම සඳහන් වෙන පරිදි අපි සිහිනුවණින් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුකූලව ජීවිතය හැඩගස්සාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී අපි බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේම මුදුන්පත් කරගන්නට අපට වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණයට සෝදානම් වෙමු. අද මේ අවස්ථාවේ මාත්‍රකා වශයෙන් තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ ගෘහපති වර්ගයට අයත් පොතලී සූත්‍රය. මේ පොතලී සූත්‍රය කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම මොහොතක් පාසාම තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරන කාලය තුල අලුයම් කාලයේ සිට පසුදැන් අලුයම් කාලයේ දක්වාම දිවා රාත්‍රී දෙකෙහි භාග්‍යතුන් වහන්සේ උදේටත් ලෝබලා වදාරනවා සන්දෑ සමයේත් ලෝබලා වදාරනවා. මේ ලෝකේ දිහා බලන්නේ ඇයි? හේතු සම්පත් ඇති අය සිටිනවා ලෝකේ ඒ අයට මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට හේතු සම්පත් තියෙනවා නම් ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ පිහිට වෙනවා උපකාර වෙනවා. එහෙම මාර්ගඵල ලබන්න හේතු සම්පත් නැත්නම් සමහර අයට හේතු සම්පත් තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන්න. අන්නේ සරණ යන අය පිහිට කරගෙන නානා විදිහේ අනුශාසනා කරමින් ඒ අයට සසර ගමන අර්ථවත් කර ගැනීමට උපනිෂ්ඨේ සම්පත් ඇති කරලා දෙනවා. ඒක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ ඒවන් මේසතං ඒකං සමයන් භගවා. එක සමයකී භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා අංගුත්තරා පේසු විහෙරති. අංගුත්තර කියන ජනපදයේහි ආපාන කියන නියම් ගමෙහි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සමයකදී භාග්‍යතුන් වහන්සේ උදෑසන කාලේ අතකෝ භගවා පොබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත තීවර මාදාය ආපනම් පින්ඩාය පාවිසි. ඒ කියන්නේ ඒ ගමෙහි භාග්‍යවතුන් වහන්සේ උදෑසන උදේ වරුවේ හඳ පොරවාගෙන පාත්‍රා ධාතුව අතින්ගෙන පින්ඩ පාතේ වැඩම කළා. ආපනේ පින්ඩාය චරිත්වා පච්චා බත්තං පින්ඩපාතං පටික්කන්තෝ ඒ වගේම භාගතුන් වහන්සේ ඒ ආපාන කියන නිවන් ගමේ පින්ඩපාතයේ චාරිකාවේ වැඩම කරලා දාණයෙන් පසුව පින්ඩපාත දාණයෙන් පසුව අඤ්ඤා යේන අඤ්ඤතරෝ වනසණ්ඩෝ යම්කිසි වන ලැබෙකකට තේනුප සංකමි එළඹ දිවා විහාරාය දිවා විහරණය කළා. මේ දිවා විහරණය කරන අවස්ථාවේ තං වනසන්තං අජ්ජෝ ගහෙත්වා ඒ තස්මින් දුක්ඛමූලේ දිවා විහාරං නිසීදී. ඒ අවස්ථාවේ එක්තරා රුකක් රුකක් මුල භාග්‍යතුන් වහන්සේ දිවා විහරණයේ පිණිස වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දුරට ඔය මේ අවස්ථාවලදී යම් යම් අය භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ද එන අවස්ථාවලදී වඩා දුරට භාග්‍යවතුන් වහන්සේ යම් හේතු සම්පත්‍ය ඇති අය දැකපුවාම භාග්‍යවතුන් වහන්සේ පෙර ගමන් ගමන් කවර ගමන් කරනවා. පෙර ගමන් කරලා ගහක් මුල වැඩ ඉන්නවා. ගහක් මුල වැඩ ඉඳගෙන ඉන්න වෙලාවේ අර හමුෙන් දෙන අය ඒ ස්ථානයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳරේ කතා කරනවා. එදත් මේ දිවා විහරණය කරගනිමින් ඒ වන ලැබෙහි වෘක්ෂ මූලයක් ළඟ වැඩ ඉන්න වෙලාවේ ඒතෙන්ද පැමිණියා පොතලී කියන ගෘහපුත්‍රයා. මේ පොතලී සූත්‍රයේ දේශනා කළෙත් ඒ පොතලී කියන ගෘහපුත්‍රයාට. මේ පොතලිය ඉතෙන්ද පැමිණ භාග්‍යතුන් වහන්සේත් සමග පිළිසඳරේ කතා කරමින් පිළිසඳරේ සතර සාමීතියේ කතා කරමින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ පොතලි ගෘහපතිතුමාට කීවා පොතලිය සුදුසු තැනක වාඩි වෙන්න කියලා. එක වතාවක් කීවා ඇහෙන්නේ නැති හැටියට හිටියා. දෙක වතාවක් කීවා. ඒත් එහෙම හිටියා. තුන් වතාවක් කීවා. ඇහෙන්නේ නැති හැටියට හිටියා. ඇයි මේ ඇහෙන්නේ නැතුව වගේ හිටියේ? මේ ගෘහපති නාමයෙන් මෙයාට ආමන්ත්‍රණය කරපු එක මෙයාගේ හිතට මදිකමක්. ගෘහපතියෙක් කියලා කියපු එක මදිකමක්. ඒ මදිකමක් නිසා ඇහෙන්නේ නැතුව ආවේ හිටියා. ඒ වෙලාවේ පොතලි කියනවා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි ඇයි මට මේ ගෘහපතියෙක් කියලා කිව්වේ? මම ගෘහපතියෙක් නෙමෙයි. කියලා කිව්වා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා ගෘහපතිය ඔබේ පෙනුමේ හැටියට නම් මගේ දැනුමේ හැටියට නම් ඔබ ගෘහපතියෙක් වගේ තමයි මට පෙනෙන්නේ. ඒ නිසා මම මේ ගෘහපති නාමයෙන් ඕට කතා කළා. ඒ අවස්ථාවේ පොතලි ගෘහපතියෙක් ගෘහපතිතුමා කියනවා භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි මම සියලු දේ අත්තරපු කෙනෙක්. ඒ සියලු දේ අත්හැරපු කෙනෙක් හැටියට මෙයා කල්පනා කරලා තියෙන්නේ සියලු දේ අත්හැරපු කෙනෙක් මේ සියල්ල අත්හැරපු කෙනෙක් ගුණවන්තයෙක් ගෘහපතියෙක් නෙමෙයි මම ජී ජීවිතයක් ගත කරාට සියලු දේ අත්හැරපු කෙනෙක් මම කියන හැඟීමෙන් කාලය ගත කරා මොනවද ඔබ අයිති මේ අයිති මේ අයිති අත්හැරේ මොනවද ඇහුවා ස්වාමීනි මම මගේ පුතාට මගේ තියෙන සියලුම වස්තුව පරිත්‍යාග කළා. ඒකේවා කිසි දෙයක් මං හොයන්නේ ආයේ. මං ගන්න ආහාරයයි ඇඳුම් පෙළඳුම් ටිකයි විතරයි මට තියෙන්නේ. ඒ නිසා මං මේ සියලු දේ අත්හැරපු නිසා මම ගෘහපතියෙක් කියලා කියනවට මම කැමති නෑ කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගෘහපතිය ඔය ඔබ අත්හැරපු දේ එක්තරා ක්‍රමයකට අත්හැරීමක් තමයි. දැන් ඔබේ තියෙන මේ දේපල ඔක්කොම අත්හැරලා පුතාට බාර කළා කියවනේ. ඒකත් එක්තරා අත්හැරීමක්. නමුත් බ්‍රහපතිය මේ ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා අත්හැරීමක් කරනවා. අන්නේ අත්හැරීම ඔබ ඔය කරපු අත්හැරීමට වැඩිය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. කියලා ආර්ය ශාසනයේ ශ්‍රාවකයා විසින් අත්හරින ක්‍රමය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා පොතලි ගෘහපති තුමා එහෙනම් ස්වාමීනි මේ ආර්ය ශාසනයෙහි අත්හරින ක්‍රමය මට කියලා දෙන්න කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා ගෘහපතිය මේ ආර්ය ශාසනයේ අත්හරින ක්‍රම 8ක් තියෙනවා. මෙන්න මේ ක්‍රම අට අතරින්. එහෙමනම් ආර්ය ශාසනයේ ශ්‍රාවකයා විසින් කළ යුතු අත්හැරීම් වලින් පළවෙනි අත්හැරීම තමයි සතුන් මැරීම අත්හරින්න. සොරකම් කිරීම අත්හරින්න. බොරු කීම අත්හරින්න. කේලම් කීම අත්හරින්න. ලෝභය අත්හරින්න. දේශය අත්හරින්න. අනුන්ද නිඳා කිරීම අත්හරින්න. ඒ වගේම මානෙ අත්හරින්න. මෙන්න මේ ටික අත්හැරියා නම් ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා තෙක් බවට පත් වෙනවා කියන එක පැහැදිලි කළා. ඒ වෙලාවේ මේ පොතලි ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මට ඒක තේරුම් නැහැ. මට නැවත මතක් කරලා දෙන්න මේ පැහැදිලි කරලා දෙන්න. මේ වාගේ කීවට මට ඒක තේරුනේ නැහැ. ඒ නිසා මට පැහැදිලිව මේ ඇත්තරීම පිළිබඳව කරුණු කියලා දෙන්න කියලා. එහෙමනම් ගෘහපතිය පළමුවෙන්ම තියෙන්නේ සතුන් මැරීම අත්හැරීම. ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත් ප්‍රාණයක් ඇති සත්‍යයක් මරණයටපත් කරන්නේ නැහැ. ඒ පත් කරන්නේ නැති ඇයි? මේ සත්ත්ව ඝාතනය නැමැති අකුසල චේතනාවෙන් කරන මේ අකුසල කර්මය සිද්ධ කළාන් පස්සේ මෙලව වශයෙන්ම නිന്ദා පහස වෙනවා. සතුන් මරනකොට ලෝකයාගෙන් නිന്ദා පහස වෙනවා. ඒ වගේම මරණයෙන් මතු දුගතිය උපදිනවා. ඒ වගේම දුක් විපාක සසර ගමනේදී නොඑක් ආකාර පච්ඡේද මරණවලට අකාලික මරණවලට පත් වෙනවා. ඒපත් වෙන නිසා ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා මේ සතුන් මැරීම සම්පූර්ණයෙන් බැහැර කරනවා. මේක නීවරණ ධර්මයක්. ඒ වගේම සංයෝජන ධර්මයක්. සමහර වෙලාවට ඒ සතුන් මැරීම භවයෙන් භවයට යනවා. බැඳීමෙන් බැඳීමට යනවා. වෛරයට යනවා. එහෙම ගියොත් එහෙම මේ සසර ගමන දික් වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මෙන්න මේ සත්ත්ව ඝාතනය සම්පූර්ණයෙන් ඒකේ ආදීනව සිහි කරලා මේ සත්ව ඝාතනය අයින් කරන්න. ඒ අයින් කරනවා ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා විසින්. කියලා මතක් කළා. ඊළඟට සොරකම් කිරීම. සොරකම් කිරීමත් ආර්ය ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා කවදාවත් අනුන්ගේ දෙයක් හොර හිතෙන් ගන්නෙ නැහැ. ඒ නිසා ඒක හොරකමකට අයිති වෙනවා. ඒ හොරකමට අයිති වුණොත් සසර ගමනේදී අපා දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. මෙලව වශයෙන් උත් හොරකම් කරන කෙනා අපකීර්තියටපත් වෙනවා. නිന്ദා අපහාසයටපත් වෙනවා. යන යන ගන චෝදනාවට ලක් වෙනවා. ඒ නිසා මෙන්න මේ වාගේ දේවල් තියෙන නිසා ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් කවදාවත් සොරකම් කරන්නේ. ඒ නිසා සොරකම් කිරීම අත්හරින්න. කියලා මතක් කරනවා. ඊළඟට ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් කවදාම බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැත්තේ ආර්ය ශ්‍රාවකයන් සත්‍ය වචන කතා කරනවා. ආර්ය ශාසනයේ ඇතුළත් වූ හැම කෙනෙක්ම සත්‍යවාදීව කතා කරනවා. බොරු කියන්නේ බොරු කීවෙත් මෙලව වශයෙන්මත් තේත් නිඳ අහපාස් වෙනවා. සමාජය තුලත් බොරුකාරයෙක් කියලා ලෝකේ අපවාදයක් එනවා. ඒ අපවාදයක් එන්න එන නිසාත් ඒ වාගේම යම් යම් අවස්ථාවලදී සත්‍ය පිළිගැනීමට නොහැකි තත්යකටපත් වෙනවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරුව යනවා. බොරු කියන කෙනාට. සත්‍ය ධර්මයන් වටහා ගැනීමේ නුවණ දිනු කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වාගේ අවස්ථාවකටපත් වෙන නිසා ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් බොරු කියන්නේ නැහැ. බොරු කීම සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ඊළඟට ආර්ය ශාසනයේ ශ්‍රාවකයා කේලම් කීමක් අරින. අනුන් ભેද බින්න කරන හොඳ හිත නැති කරන ඒ වාගේ දෙයකටපත් වෙලා කටයුතු කරනකොට ඒත් ලෝකයාගෙන් අපහාස එනවා. නින්දා එනවා. ඒ නිසා වේදමින්න වෙනවා සමගියෙන් ඉන්න අය විරසක බවටපත් වුනහම ඒක අකුසලයක් බවටපත් වෙලා එයත් සසර ගමනේ නොයෙක් විදිහේ දුක් විපාක ලබන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ කේලම් කීමත් ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා කවුරු කවදාවත් කේලම් කීම කියන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා කේලම් කිරීමත් සම්පූර්ණයෙන්ම අත්හරින. ඊළඟට මේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයා ලෝභය ලෝභය කියන කියලා කියනකොට සමහර වෙලාවට දැඩි ලෝභය තියෙනවා. මම මගේ කියන ආකාරයෙන් අල්ලා ගන්න තමන්ගේ වස්තුව තියෙනවා. තමන්ගේ දේපල තියෙනවා. තමන්ගේ දරුවන් ඉන්නවා. නෑදෑ හිත මිත්‍රෝ මිත්‍රයෝ පවා දැඩි ලෝභයෙන් මම මගේ කියන හැඟීමෙන් අල්ලා ගන්නවා. අල්ලාගත්තට පස්සේ ලොකු වෙහසක් දැනෙනවා. ඒක අත්හරින්න බැරි වෙනකොට. මම මගේ කියන වැඩිකම තියෙන නිසා සමහර වෙලාවට අත්හරින්න බෑ. වෙන් වෙන්න බෑ. දැඩි වශයෙන් බැඳිලා ඉන්න. ඒකට ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයාගේ එහෙම එකක් නැහැ. තමන්ගේ කියන හැඟීමෙන් තමන් අයි තමන්ට අයිතිව තියෙන කිසි දෙයක් නැහැ. තමන්ගේ සුඛීය ශරීරයේ පවා දැඩි දැඩි ඇල්මකින් අල්ලන්නේ නැහැ. ආර්ය ශාසනයේ ශ්‍රාවකයා. ආර්ය භාවයට පත් වෙන කෙනා කවදාවත් දැඩි ලෝභයෙන් යම් කිසි දෙයක් අල්ලන්නේ නැහැ. ඒ සියලු දේ අත්හරිනවා. අත්හැරීමෙන් තමන්ගේ සිත මහත් සැනසීමකටපත් වෙනවා මානසික සුවයක් සුවයක් ලබන. ඒ නිසා මේ ලෝභය අත්හැරිය. ආර්ය ශාසනයේ ශ්‍රාවකය. ඊළඟට ආර්ය ශාසනයේ ශ්‍රාවකයා දේශය අත්හරිනවා. දේශේ තියාගත්තාම අපේ සිතට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම වැනි අදහස් වලින් අපේ සිත කිලිටි වෙනවා. කිලිටි වුණාන් පස්සේ මානසික වේදනාවන් ඇවිල්ලා අපේ අර ජීවිත නිසි හැටියට සකස් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආර්ය ශාසනයට ඇතුළත් වෙන ආර්ය ශ්‍රාවකයන් මේ දේශයේ නැමැති ඒ සිතවිල්ල සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ඊළඟට ආර්ය ශාසනයේ ශ්‍රාවකයන් අනුන්ට නිନ୍ଦා අපහාස කිරීම අත්හරින. දැන් සමහර අය නොඑක් විදිහේ නිନ୍ଦා අපහාස කරියම් එක එකනාට කරනවා. ඒවා කරනකොටත් Tamanටත් දෝෂාරෝපණය නිନ୍ଦා අපහාස වලට මේ ලක් වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයන් මේ අනුන්ද දෝෂාරෝපණය කරන්නේ කවදාවත් ආර්ය ශාසනයට ඇතුළත් වෙන ආර්ය ශ්‍රාවකයා. නිന്ദා අපහාස ගරියා කිරීම සම්පූර්ණයෙන්ම අත්හරිනවා. ඒ අත්හරින්නේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයන්. ඊළඟට මේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයන් මානය අත්හරිනවා. අපේ සිත්වලට ඇති වෙනවා යම් යම් මාන සහගත සිටිවිලි. මානය කියලා කියන්නේ එක් එක එක්කනත් එක්ක සංසන්දනය කරන්න යනවා. ඒ වගේම උසස් තත්ත්වයට පත් කරන්න යනවා. හීන පවත්තට පත් කරන්න යනවා. හීනමානීය, සදිසමානීය, සෙය්‍යමානීය කියලා තියෙනවනේ. Tamanට වැඩිය උසස් කෙනෙක් එක්ක සංසන්ද උසස් හැටියට අනික් අය පහත් කරලා මම තමයි සිල්වත් කෙනා, ගුණවත් කෙනා, උගත් කෙනා, පඬිතයා කියලා එහෙම අනික් අය හෙලා දකමින් කටයුතු කරනවා. ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා එහෙම කරන්න යන්නේ නැහැ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්නෙත් නැහැ. ආර්යයත් මං වගේමයි මං රකින්නේ සීලයමයි යත් රකින්නේ මං භාවනා කරන භාවනාවමයි එයා රකින්නේ මගේ ප්‍රඥාවමයි එයාට තියෙන්නේ මාත් එක්ක ඒක හා සමානයි කියන සංසන්දනය කරන්න යන ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා කවදාවත් කෙනෙකුට කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්නේ. මේ මාන්නේ එතනින් අත්හරින්න. ඊළඟට හීනමානයේ තියෙනවා. හීනමානය ඇති කෙනත් මට යම් යම් අවස්ථාවලදී ඒ මම තමන්ට හැකියාවක් කරන පුළුවන් දෙයක් තිබුණත් ඒක මගහැරලා පසුබහිනවා. පසුබැහැලා කියන මට ඒක කරන්න බෑ. පුළුවන්කම තියද්දී ඒවා මේ මේ කරන්න නැතු යන. අන්න ඒ වගේ හීනමානයේ තියෙනවා. එතකොට මෙන්න මේ වාගේ සීයමානය, සදිසමානය, හීනමානය කියන ස්වභාවයෙන් කටයුතු කරන්නේ ආර්ය ශාසනයේ ආර්ය ශාවකයන්. ඒ නිසා මෙන්න මේ මේ අත්හැරීම් ටික යම් කිසි කෙනෙක් ආර්ය ශාසනයට ඇතුළත් වෙලා සිදු කරනවා නම් අන්නේ ආර්ය ශාසනයේ මේ අත්තරපු ක්‍රියාමාර්ගය අනුගමනය කළා නම් ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා ඔබේ ඔය මේ අත්හැරීමට වැඩිය ආර්ය ශාසනයේ අත්හැරීම ඊ타ත්ම ශ්‍රේෂ්ඨයි කියලා මතක් කළා. එතකොට ආර්ය ශාසනයේට ඇතුළත් වෙන හැම කෙනෙක්ම සත්ත්ව ඝාතනය අත්හරිනවා, සොරකම් කිරීම අත්හරිනවා, බොරු කීම අත්හරිනවා, කේලම් කීම අත්හරිනවා, ලෝභය අත්හරිනවා, දේශය අත්හරිනවා ඒ වගේම අනුන්ද නිନ୍ଦා අපහාස කරන එක අත්හරිනවා. ඒ වගේම මානෙ අත්හරිනවා. මෙන්න මේ වාගේ අදහස් තමන්ගෙන් අයින් වෙනවනම් ඈත් වෙනවනම් තමන්ගේ හිතට ලොකු සානයක් සතුටක් සැනසෙල්ලක් තියෙනවා. මේවා අකුසල මූලයන් එක්ක තමන්ගේ සිත්වල බලපවත්තන පීඩා සහගත ස්වභාවයෙන් යුක්ත අරමුණු. එතකොට මේවා අපි අත්හරින්නේ හැම වෙලෙම ආර්ය ශාසනයේ ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයක් තියෙනවා නම් අන්නේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට මෙන්න මේ ක්‍රමයට ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා මේ අත්තරීම් අත්තරීම් අන්නේ අත්තරින් ආකාරය භාග්‍යවතුන් වහන්සේ මේ පොතලී ගෘහපුත්‍රයාට මතක් කරනවා ඒ මතක් කරනකොට Tamanට තේරුණා Tamanගේ අත්හැරීමත් ආර්ය ශාසනයේ අත්හැරීමත් දෙකේ තියෙන වෙනස. ඊට පස්සේ ආයෙත් මතක් කරනවා එහෙමනම් ස්වාමීනි ඔය අත්හැරීම වැඩිය ආර්ය ශාසනයේ තියනවාද සම්පූර්ණයෙන්ම අත්තරින දෙයක්. සම්පූර්ණයෙන්ම අත්තරින දෙයක්. දැන් සමහර වෙලාවට ඕවා අත්හැරියට සමහර වෙලාවට ආයෙත් මතුවෙන්න පුළුවන්. ප්‍රතඥ සිත්වල තියෙන ස්වභාවය අනුව ආර්ය භාවයටපත් වෙලා නැති කෙනෙකුට ඒ පාරමී පුරණ කාලය වුණත් ඒවම නැවත නැවත මතුවෙන්න පුළුවන්. අන්න ඒ වාගේ සම්පූර්ණයෙන්ම අත්අඩින්ද ක්‍රමයක් ආදීනවයක් තියනවද කියලා නැවතත් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පොතලී ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. ඒ වෙලාවෙත් භාග්‍යවතුන් වහන්සේ ඉතාමත්ම වටිනා ආදීනව ස්වභාවයක් භාග්‍යතුන් වහන්සේට මේ කාමයන්ගේ තියෙන ආදීනව උදාහරණ සහිතව පෙන්눔 කළා. මේ සෑම කෙනෙක්ම මේ සසර ගමනේ යනකොට තියෙන ආසාවක් තමයි කාම ආසාව. කාම වස්තුන් කෙරෙහි ආසාව. ඒ කියන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, හිත පිනවන්න, ශරීරය පිනවන්න බොහෝම කැමැති. ආශාවෙන් කරමි. මේවා තියෙන ආදීනව භාග්‍යවතුන් වහන්සේ සියල්ලක්ම දේශනා කළා මේ සසර ගමනේ තියෙන ආදීනව පෙන්වන්න. එතෙන්දී මේ පොතලී ගෘහපුත්‍රයාට මතක් කළා භාග්‍යවතුන් වහන්සේ පොතලිය ඔබට ඔබ දන්නවද දැන් ඔය සුනකයෝ බල්ලෝ මස් කට්ටක් අහු වුණාම ඒ මස් කට්ට අතාරිනවද? නැහැ. අතාරින්නේ නැහැ. මේ මස් කන්න පුළුවන් තරම් ලෙව කනවා, හපනවා, ඇය ගානක් මේ මස් කට්ටත් එක්ක හොරකන. හොරකකා ඉන්නවා. බෝතලී මේ සුනකයාට බඩ පිටිනවනේ. මේ මස් කට්ට කෑවක් මේ හැපුවට ලෙව කෑවට මේ මස් කට්ටෙන් මේ සුනකයාගේ බලපි මේ බඩ පිරෙනවා. නෑ ස්වාමීනි. බඩ පිරෙන්නේ නෑ. ඇයි බඩ පිරෙන්නේ නැත්තේ? මේ මස් කට්ටේ මස් නෑනේ. මස් තිබ්බනම් කාලා බඩ පිරෙනවා. නමුත් මේ මස් කට්ට කෑවට මේ සුනකයාට කවදාවත් බඩ පිරෙන්නේ නෑ. අන්න ඒ වාගේ තමයි පොතලිය මේ කාම වස්තුන් කෙරෙහි කොච්චර වස්තුව කෙරෙහි ඇලීගෙන හිටියත් මේ සුනකයා වෙහෙසටපත් වෙනවා වගේ වෙහෙසටපත් වෙනවා විතරයි තියෙන්නේ. ආර්ය ශාසනයේ ආර්ය ශාවකයා ඔය වෙහෙසටපත් වෙන්නේ නැහැ. අර කාම වස්තුන් ඔක්කගේම අත්හැරලා ඒ ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? උපචාර අර්පණා මට්ටමින් සිත දියුණු කරලා චතුත්ත්‍ය ධානලාභීව සියලු දේ යෙන් කාම ආශාවලින් ඈත් වෙලා සැප විහරණයෙන් වාසය කරනවා. ඒ වාසය කරන නිසා අර සුනකයාට වෙච්ච දේ ආර්ය ශාසනයේ ආර්ය ශාවකයන් සිදු වෙන්නේ නැහැ. බොහොම සැපසේ කාලය ගත කරනවා අර වෙහෙසටපත් වීමක් වෙන්නේ නැහැ කියලා නිදර්ශන වශයෙන් පින්න. ඊළඟට ආයෙත් පෙන්වුවා උපමාවක් පොතලිය මේ ආසේ පියාසර කරන උකුස්සෝ ඉන්නවා. ගිජුලිහිනියෝ ඉන්නවා. මෙන්න මේ උකුස්සට එහෙම නැත්නම් ගිජුලිහිනියාට මොනවා හරි මස් කැදල්ලක් ලැබෙනවා. මේ මස් කැදල්ල ලැබුණාම මේ මස් කැදල්ල අරගෙන යන උකුස්සා පිටිපස්සේ උකුස්සෝ කී දෙනෙක් දුවනවා. හමා යනවා. ඇයි යන්නේ? අර මස් කැදල්ලට ඍජුකම නිසා. එහෙනම් ගිජුලි හිණියෙක් යම්කිසි සතෙක් කරන් යනකොට අර එතන රැළේ ඉන්න ගිජුලි හිණිය ඔක්කොමලා අර ගිජුලි හිණිය පිටිපස්සේ යනවා. යන්නේ ඇයි? අර මස් කැදල්ලට තියෙන ආසාව නිසා. සමහර වෙලාවට අර මස් කැදල්ල අරන් යන සතාට කොටලන් ජීවිතක්ෂයටමත්පත් වෙන තරමට දුකක් දෙනවා. එහෙම බයටපත් වුණාන් පස්සේ ඒ ගිජුළු හිණියා ඒ උකුස්සා මොකද කරන්නේ මසරල් දාලා ඉගිලිලා යනවා. එහෙම ඉගිලිලා යනකොට මේ උකුස්සට තියෙන වේදනාව කොච්චරද? එක්කෝ මරණයටපත් වෙනවා එක්කෝ මරණයට හා සමාන දුකකටපත් වෙනවා. ආර්ය ශාසනය ආර්ය ශාවිකයට ඒක නෑ බොතලිය. ආර්ය ශාසනයේ ආර්ය ශාවකයා උපචාර අර්පණා මට්ටමින් සිත දියුණු කරලා චතුත්ත්‍ය ධානලාභීව සමාපatti සුවයෙන් ආර්ය ශාසනයේ ශ්‍රාවකයා කාලය ගත කරනවා. අර අත්තරීම නිසා කාමවස්තුන්ගේ ආදීනව සිහි කරනවා. ඊළඟට පොතලිය තවත් උපමාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් පාරේ යනකොට රෑ බෝ වෙලා යන වෙලාවට ඉස්සර කාලේ නම් තිබුණා හුළු අතු බඳගෙන යන. අද නම් බොහොම කලාතුරකින් තමයි හුළු අතු බඳගෙන යන්නේ. ඉස්සර යනකොට රෑ රාත්‍රී යනකොට ගොඩක් දෙනෙක් පුළුවත්තක් බැඳගෙන පන්දමක් අරන් යනවා. මේ පන්දම අරන් යන මිනිස්සයා මේ පන්දම කෙලින් උස්සගෙන යනවා. කෙලින් උස්සන යනකොට මොකද වෙන්නේ පොතලී? ඒකේ තියෙන දඹු ටික, ගින්දර ටික ඔක්කොම අතට වැටෙනවා, ඇඟට වැටෙනවා. අතට අතක් පිච්චෙනවා, ඇඟත් පිච්චෙනවා. පිච්චිලා වෙහෙසටපත් වෙනවා. අන්න ඒ වාගේ තමයි පොඩ්ඩලිය මේ කාම වස්තුන් කෙරෙහි නොමනා හැටියට අල්ලාගත්ත නිසා ඒ සත්‍යය විහෙතටපත් වෙනවා. ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා එහෙම වෙන්නේ නැහැ. පංච නීවරණයන් යටපත් කරන සමාධි ඥාන භාවනා ඥාන දිනු කරගෙන චතුත්ත්‍ය ධාන ලාභීව සියලු වස්තුව කෙරෙහි ආශාවක් නැතුව විවේක සුවයෙන් ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා කාලය ගත කරනවා. කිසියම් වෙහෙසකටපත් වෙන්නේ නැහැ. කියලා තවත් උපමාවක් මේ පොතලී ගෘහපතියට මතක් කළා. ඊළඟට ආයෙත් මතක් කළා පොතලිය යම් කිසි පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයා තව පුරුෂයෝ දෙන්නෙක් ශක්තිමත් දෙන්නෙක් අත් දෙකෙන් අල්ලගෙන ගිනිවලකට දාන්න යනවා. ඒ ගිනිවලකට දාන්න යනකොට මොනතරම් වෙහසක් දැනෙයිද? මොනතරම් බයක් ඇති වෙයිද? අන්න ඒ වාගේ තමයි පොතෙලිය මේ කාම වස්තුන් කෙරෙහි ආදීනව සිහි කරන ඒ ආදීන වලින් වෙන් වෙලා නීවරණයන්ගෙන් සිත වෙන් කරගෙන උපචාර අර්පණා මට්ටමින් ධාන සමාපatti සුවයෙන් කාලය ගත කරනවා නම් ඒ කාලය ගත කරන්නේ ආර්ය ශාසනේ ආර්ය ශ්‍රාවකයා. ඒ ආර්ය ශ්‍රාවකයාට ඒ වගේ වෙහසක්කටපත් වෙන්නේ නැහැ. බොහෝම සතුටින් කාලය ගත කරනවා. ඊළඟට තවත් උපමාවක් කියවා යම්කිසි කෙනෙක් Tamanට අඳින්න එහෙම නැත්නම් ගමනක් යන්න වස්ත්‍රයක් නැහැ. යමනක් යන්න වාහනයක් නැහැ. ඒ වාහනේ යම් කිසි කෙනෙකුගෙන් ඉල්ලා ගන්නවා. ඇඳමක් කුලියට ඉල්ලා ගන්නවා. එහෙම නැත්නම් ණයට ඉල්ලා ගන්නවා. වාහනයක් ණයට ගන්නවා. එහෙම අරගෙන යනවා. එහෙම අරගෙන යනකොට අර මේ පදවගෙන යනකොට අනික් අයට පේනවා මෙයාට නම් බොහොම සම්පත් තියෙන කෙනෙක්. මේ වගේ ඇඳුමක් තියෙන, මේ වගේ යාන වාහන තියෙන කෙනා බොහොම යහපත් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් පොහොසත් කෙනෙක් වෙන්න ඕනේ. කියලා හිතාගෙන මේක කොහොම හරි යම්බිසි කෙනෙක් කරවලු කරලා හොරකම් කරගන්න. පැහැර ගන්න. මේ පැහැර ගන්නකොට මේ පැහැරගත්ත කෙනාට මොනතරම් වේදනාවක් එයිද? ඒ තමන්ගේ එකක් නෙමෙයිනේ. අනුන්ගෙන් ඉල්ලගත්ත එකක් නේ. ණය ගෙවන්න එපා. ඒ ණය ගෙවන්න එනකොට මොනතරම් බයක් වෙයිද? එහෙම නැත්නම් මරණයට පත් වෙන තරමට බය උපදෙන්න පුළුවන්. අන්න ඒ වාගේ තමයි පොතලිය මේ කාම වස්තුන් කෙරෙහි ඇලී ගැලී වාසය කරන කෙනා ඒ වාගේ විහෙසටපත් වෙනවා දුකටපත් වෙනවා. ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයාට ඒකනේ. ඒ සියල්ල අත්හැරලා සමාධි උපචාර අර්පණා සමාධි ලබාගෙන සමාපatti සුවයෙන් සියලු කාම වස්තුන් කෙරෙහි ඈත් වෙලා විවේක සුවයෙන් වාසය කරමු. කියන එක භාග්‍යතුන් වහන්සේ තවත් අර පොතලී ගෘහපතිතුමාට මතක් කරා. ඊළඟට තමන් තුමාමක් තියෙනවා පොතලිය හොඳට පළ ඇති ගහක් තියෙනවා. පළතුරු පිළිච්ච ගහක්. මේ පළතුරු පිළිච්ච ගහ උඩට ගිහිල්ලා මිනිස්සේ හොඳට පළතුරු කනවා. ඒ වගේම ඔඩොක්කුවට පළතුරු කඩලා පුරව ගන්න. පුරවගෙන ඉන්නවා. ආසාවෙන්. තවත් එක්කෙනෙක් එනවා පළතුරු කන්න. ආපුවාම එයාට ගස් නගින්න බෑ. එයා මොකද කරන්නේ? පොරවක් කරන් ගහ කපනවා. අර ගහ උඩින් ඉන්න කෙනා මොකද කරන්නේ ඒක? ගහ උඩින් ඉන්න කෙනාට දැන් කරගන්න දෙයක් නැහැ. ඒ කරගන්න දෙයක් නැති නිසා වහවහාම බහින්ද උත්සාහ කරනවා. මහත් වෙහෙසකටපත් වෙනවා. ඒ මහත් වෙහෙසකටපත් වෙන නිසා අර කාම වස්තුන් කෙරෙහි ආසාව තියෙන නිසා දැඩි ලෝභයක් තියපු නිසායි ගහට ගිහිල්ලා මිහිරියම් මේ පළතුරු කකන් අර ඔඩොක්කුව පුරවා ගත්තේ ගිනියන්නේ. ඉතින් අර ගහට යන්න බැරි කෙනා ඇවිල්ලා ගහ කපනකොට ගහත් එක්ක බිම වැටිලා මරණයටපත් වෙයි කියලා බයක් එනවා. නැත්තම් මරණයටපත් වෙන්න දුකක් එනවා කියන එහෙසටපත් වෙනවා. අන්න ඒ වෙහෙසටපත් වෙන්නේ ඇයි? අර කාම වස්තුන් කෙරෙහි තියෙන ආශාව නිසා. අන්න ඒ වගේ උපමාවක් තියෙනවා. එතකොට මෙන්න මේ වාගේ උපමා භාග්‍යතුන් වහන්සේ මේ පොතලි ගෘහපතිතුමාට මතක් කළා. මෙන්න මේ වාගේ දේවල් අත්හැරලා වාසය කරනවා නම් පොතලිය ඒක තමයි ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක් දින අත්හැරීම කියලා මතක් කළා. එහෙම අරගෙන සමාපatti සුවෙන් කාලය ගත කරලා යම් කෙනෙක් උපචාර අර්පණා මට්ටමින් සිට සමාධි කරගෙන ඒ සමාධි මට්ටම දියුණු කරගෙන කරගෙන පුළුවන් නම් ඒ තැනත්තා ආර්ය ශාසනයේ ආර්ය ගුණය පුරනකොට උබ්බේ නිවාස ඥානය උපදවා ගන්න. සමාපත්තියට සමවැදිලා තමන්ගේ ආත්ම භාවය සිහි කරන්න. සමහර අයට තමන්ගේ ආත්මය සිහි කරන්න පුළුවන්. කුඩා කාලේ ඉඳලා ජීවත් වෙච්ච ආකාරය හතරක් නැහැ සිහි කරන්න පුළුවන්. සමහර අයට බෑ. පොර ආර්ය ශාසනයේ ආර්ය ශාවක භාවයට පත්වෙච්ච ආර්යයන් වහන්සේට පුළුවන් ඒ වගේ සිහි කරන්න. එතකොට සමහර ආර්යයන් වහන්සේලාට ශාසනයෙන් බැහැර වුණත් කල්ප 40ක් හිත දියුණු කරගත්තාම සිහි කරන්න පුළුවන්. ආත්ම 40ක් කියන්න පුළුවන්. කල්ප 40ක් කියන්න පුළුවන්. ඒ ආත්ම ඉපදිච්ච ආකාරය. ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවක බවට පත්වෙච්ච මහරහතන් වහන්සේලාට 80 මහ ශ්‍රාවකින් වහන්සේලාට පුළුවන් සිහිකරන්න කල්පලක්ෂයක්. අතීතයේ සිහිකරන්න පුළුවන්. සිහි කරගෙන කාමයන්ගෙන් වෙන් වෙලා බොහෝම සැපෙන් කාලය ගත කරනවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවක දෙදමට පුළුවන් ඒකාසංකේය කල්පලක්ෂය සිහි කරන්න. පාරමී පුරපු දවසේ ඉඳන්. පසේ බුදුරජාණන් වහන්සේට පුළුවන් දයාසංකේය කල්පලක්ෂයක් සිහි කරන්න. ලෞතර ශාන්තිනායකයන් වහන්සේට පුළුවන් අනන්ත පරිමාණ කල්ප ගාණක් සිහි කරන්න. එයි පොතලියේ එහෙම සිහි කරන්නේ. අර කාම වස්තුන්ගෙන් වෙන් වෙලා කිසියම් වෙහෙසකටපත් වෙන්නේ නැතුව ආර්ය ශාසනයේ ශ්‍රාවකයා මේ විදිහේ සුවයක් ලබනවා. එහෙම නැත්නම් තවත් ආර්ය ශාසනයේ ශ්‍රාවකයෝ දිබ්බ චක්කු ඥානය ලබන. සත්‍යයන් කුසල් අකුසල් දෙක අනුව ඉපදෙලා මැරෙන ආකාරය නුවණින් දකිනවා. නුවණින් දකිනවා මේ අකුසල කර්මයන් කරපු එක්කනා මෙහෙම උපදිනවා කුසල කර්ම කරපු එක්කනා මෙහෙම උපදිනවා කියලා දෙප්‍රඥාකු ඥාණයෙන් ඒ කුසල් අකුසල් අනුව සත්‍යයන් මැරෙන උපදින ස්ථාන නුවණින් බලන නුවණින් බලනා කාමවස්තුන්ගෙන් වෙන් වෙලා විවේක සුවයෙන් ආර්ය ශාසනයේ ආර්ය ශාවකයා කාලය ගත කරනවා. ඒ වගේම ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් ඒ සියලු දේ මිදෙලා සියලු උපලක්ලේශ ධර්මයන්ගෙන් සිත මුදවාගෙන ආසවක්ෂේ ඥානෙ ලබාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල පිළිවෙලින් නිවන් සුව අවබෝධ කරලා සියලුම කාම වස්තුන්ගෙන් වෙන් වෙලා අත්හැරලා සසරෙන් එතරව ලබන ලෝකෝත්තර නිවනින් සැනසීමෙන් වාසය කරනවා කියලා මතක් කරගන්න. මෙන්න මේ වාගේ ආර්ය ශාසනයේ ශ්‍රාවකයා අත්තරින ක්‍රමය මෙන්න මේකයි. පොතලිය ඔබ අත්තරපු ආකාරය නම් එහෙම නෙමෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. ඒ වෙලාවේ පොතලිය ගෘහපතියට කල්පනා වුණා මගේ අත්හැරීමත් මේ ආර්ය ශාසනයේ අත්හැරීමත් කොච්චර පරස්පරද? ආහසට පොළොව වගේ. කියන එක මේ භාග්‍යතුන් වහන්සේ ආර්ය ශාසනයේ අත්හැරීම පිළිබඳව මේ පොතලී ගෘහපතිතුමාට මේ පොතලී සූත්‍රයෙන් දහම් දේශනා කළා. දේශනා කරලා කල්පනා දේශනා කළාන් පස්සේ මේ පොතලී ගෘහපතිතුමාට කල්පනා වුණා මේක තමයි ආර්ය ශාසනයේ තියෙන වැදගත්කම ඒ නිසා මම අද පටන් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන උපාසකයෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවටපත් වෙලා ශාසනයට ඇතුළත් වෙලා ශාසනික ගුණ ධර්ම දිනු කරගන්න අවස්ථාව සලසා ගත්තා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේගේ තියෙන පිහිට භාග්‍යතුන් වහන්සේ සමීපයට කවුරු හරි ආවනම් ඒ සියලු දෙනාගේම අදහස් වලට අනුකූලව හේතු සම්පත් තියෙන අයට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ධම් දේශනා කරනවා. එහෙම හේතු සම්පත් නැත්නම් මේ වාගේ බුද්ධ නම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණයන්ට ධම් දේශනා කරනවා. මෙන්න මේ දේශනා ක්‍රම දෙක අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ ඒ ළඟට එන සත්‍යයන්ට අවවාද අනුශාසනා වශයෙන් පවතිනවා. එහෙම හේතු සම්පත් නැති අය භාග්‍යතුන් වහන්සේ ළඟට ආවත් භාග්‍යතුන් වහන්සේගේ නුවණට පේන්නේ හේතු සම්පත් තියෙන අය ඇතුව මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ඉන්න අය තුන් ලෝක ධාතුවේ කොතන හිටියත් භාග්‍යතුන් වහන්සේට පේනවා. පේනලා ඒ අයට පිහිට වෙනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයත් පේනවා. එයාටත් ඒ සත්නත්නේ සරණ යන්න මාර්ගය සලසලා දෙනවා. ඒ හේතු සම්පත් නැති අභෞවේ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ සමීපේ හිටියත් ਸਰවඥතා ඥාණයට පේන්නේ නැහැ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ තියෙන ආශ්චර්යකම. ඒ නිසා මෙවැනි ධර්මයන් අපි සිහිපත් කරනකොට භාග්‍යතුන් වහන්සේගේ පිහිට, ශාසනයේ පිහිට, රත්නත්‍රයේ පිහිට, ධර්මයේ පිහිට අපට නොඅඩුවම ලබා ගන්න පුළුවන්නේ ආර්ය ශාසනයේ ශාසනික ගුණ ධර්ම දිනු කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. ඒ නිසා මේ වාසනා ගුණය අපට ලබන්න පුළුවන් ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයෝ යන නිවන් මාර්ගය තමයි මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් අර කාම වස්තුන්ගෙන් වෙන් වෙලා නෙක්ඛම්මේට බරව සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයන් ආරක්ෂා කරගෙන ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවෙන් ඒ වගේම සිහියෙන් හිටියානම් මෙන්න මේ කරුණු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ වගේම සිහිය තියෙන්න ඕනේ. ඒ තිහිය තියෙනවා නම් අපට සෑම දෙයකින්ම උපේක්ෂා සහගතව සියලු වස්තුව අත්හැරන අපට සදාකාලික සැප ඇති ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා කරගන්න පුළුවන්. නිවන් දකින්න ඉස්සර අපි කරන්න තියෙන්නේ අපි ළඟ තියෙන වස්තු වලින් අපි මොහොතින් මොහොත හරි වෙන් වෙන්න ඕනේ. කවදා හරි අපි වෙන් වෙනවනේ. කාම වස්තුන්ගෙන්, දඩුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, ඉඩකඩම් වලින් සෑම දෙයකින්ම යම් අවස්ථාවකදී අපි වෙන් වෙනවා. අන්නේ වෙන්වීමේ සංකල්පනාව පුරුදු කරන්න. පුරුදු කරන්න පුරුදු කරන්න අර පොතලි ගෘහප්‍රත්‍යතුමා ආත්තරියා වගේ නෙමෙයි ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකයා අර අපේ පිළිගැනීම අනුව සතුන් මැදීම අත්තරින්ද, සොරකම අත්තරින්ද, දැඩි ලෝභය අත්තරින්ද, දේශය අත්තරින්ද, කේලම් කීම අත්හරින්න, බොරු කීම අත්හරින්න, අනුන්ට නිନ୍ଦා ආපාස කිරීම අත්හරින්න, මාන්‍ය අත්හරින්න. අත්හැරලා අර වාගේ කාම වස්තුන් කෙරෙහි වෙහෙසටපත් වෙන්නේ නැතුව අපේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික පින්කම් සිදු කරගන්නට මේ උතුම් ධර්මය අපට එකසේම උපනිෂ්ඨේ වේවා කියන අපි ප්‍රාර්ථනා තබා ගනිමු. ඒ පවත්වා ගැනීමෙන් බලාපොරොත්තු වෙන සියලු සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලක් මුදුන් පමුණවා ගන්න මේ උතුම් කුසලයට එකසේම උපනිෂ්ඨේ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන අද මේ සූත්‍ර දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ බත්තර මුල්ලේ පදිංචි සසංක පෙරේරා මහත්මයා සහ එම පවුලේ සමදනා විසින් ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු වන්නේ තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා කුත වේදිත්තේන් පින් අනුමෝදන් කිරීමයි ඒ නිසා මේන් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යාන භාබලය එම පවුලේ නමින් මිය පරලව ගිය යම් තාක් ඥාති බන්ධවර පිරිසක් පින් බලාපොරොත්තු වෙතත් ඒ සියලු දෙනාටම මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාත සඵලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්යද්දිතික දෙවිරාජ මණ්ඩලය මේ පින්දක අනුමෝදන් වෙත්වා අපිවත් සම්බුද්ධ ශාසනයත් මේ හැම දිනාමත් හැම දිනාගේම ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන දූ දරුවන් ආදී සෑම දිනාටම දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියෝත් පතන බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශනා කරන දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම සඳහා Tamante සහයෝගය දුන්නා වූ පවුලේ දූදරු පිරිසටත් නෑදෑ පිරිසටත් හිතවත් පිරිසටත් සහෝදර සහෝදරී පිරිසටත් මව්පිය ආදී ඥාති පිරිසටත් මෙතෙන් ස්ථානයට පැමිණි නොපැමිණි සියලු දෙනාටත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස බවට පත් වේවා ආයුර ආෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා සුවසේ සසර පාරමී පුරා ගන්නට වාසනා ශක්තිය උදා වේවා ජීවිත වටා පැමිණ ඇති සියලු අපල උපද්‍රව රෝගාබාධ ග්‍රහ දෝෂ සතුරු කරදර බාධක පීඩා දෘශ්‍යමාන බලවේග සියල්ලක් සංසිඳී නිදුක් නිරෝගී භාවයෙන් සියවස් කලක් ආයු වින්දනය කරමින් ශාසනික වශයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනා ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වෙමින් සුවසේ පාරමී පුරාගෙන බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට සමදනාටම වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබී පතන බෝධිඥානයන්ගෙන් නිවන් සුව අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන්තක්කන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච මුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු තං සදාති අභිවාදන සීලිස්ස නිත්තං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිද්දතු සාදු සාදු සාදු හිතවතුනි බෞද්ධ රූපවාහිනාලිකාවෙන් සජීවීව ඔබ ආකාරයෙන් ශ්‍රවණය කරන්න යෙදුනේ අද දිනට નિયમિત සජීවී සූත්‍ර ධර්ම දේශනාව ඒ වැඩසටහන සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දුන් සුපින්වත් පිරිසට මේ මොහොතේදී අවස්ථාව ලැබෙනවා ගරු කටයුතු දේශිකයන් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට ඒ පිරිස ඒ කාර්යයේ නියුතු වන අතරතුරේදී ඔබට සිහිපත් කරන්නම් මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරනු ලැබුවේ බත්තර මුල්ලේ පදිංචි සසංක පෙරේරා මහතා ඇතුළු පවුලේ ඥාති පිරිස විසින්. ඉතින් ඒ සුපින්වත් පිරිස නැවතවතාවක් මා සිහිපත් කරනවා පරිස්කාර පූජා කරන්නට යතරතුරේදී සිහිපත් කරනවා ඔබ සජීවීව බෞද්ධ රූපවාහිනියෙන් මෙම ධර්මදේශනාව පුරා හෝරාවකට ආසන්න කාලයක් ශ්‍රවණය කරන්නට යදුනා මෙම ධර්මදේශනාව ඔබට නැවතවතාවක් ශ්‍රවණය කරන්නට අවශ්‍ය නම් ඔබට හැකියාව තිබෙනවා හෙට දවසේදී අලුයම එකට නැවතවතාවක් මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට මේ අනතුරුව නැවතත් හෙට දිනේදීම උදෑසන 7:30ට බෞද්ධ රූපවාහිනියෙන් මෙම ධර්මදේශනාව විකාශය වෙනවා නැවතත් දෙවතාවක් ඔබට මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙන බවත් ඔබට සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම මේ ධර්මදේශනාවන් අප ඔබ වෙත එනවා වාගේම ඔබට හැකියාව තිබෙනම් මෙම ධර්ම ග්‍රන්ථ සොයාගෙන ඒවා පරිශීලනය කරන්න. එතුලින් ඔබට හැකියාව ලැබේවි මේ ධර්මදේශනාවන්හි සඳහන් වන ධර්ම කරුණු තවදුරටත් පැහැදිලි කරගන්නට දේශකයන් වහන්සේලා විසින් ඔබට පැහැදිලි කර දෙන මේ දහම් කරුණු තවදුරටත් අවබෝධ කරගන්නට ඔබට එය මනා පිටිවහලක් වේවි හැකියාව තිබේ නම් මේ ධර්ම ග්‍රන්ථයන් සොයාගෙන ඒවා පරිශීලනය කරන්න. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අද දවසේදී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙහි වැඩම කොට වදාළ පොල්ගස්සුව විට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද දහස්වත්තේ සුමන සීල ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් බොහෝ කාලයක් සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න කැමැතියි. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ළඟා කරගන්නට දේශකයන් වහන්සේටත් මේ සියලු කුසල් දහම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් සජීවී විකාශයේ අප මෙතකින් නිමවටපත් කරන්නටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.